ඥානන් වහන්සේ දැක්ළු මහා සංඝරත්නය මහා ගුණරුයි නිර්මිත වැඩ සිඳිනවා සමානව සිහි කරගෙන ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය අධියස අපි අද මේ ශ්‍රේෂ්ඨ වන්නා වූ සාන්තියටපත් වෙන්නයි බලාපොරොත්තු වන්නේ. සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණයේ නිවන් සාක්ෂාත් කරගන්නයි බලාපොරොත්තු වන්නේ කියන හැඟීම සබා ගන්න ඕනේ. අප්‍රමාණ ගුණිත සම්බුදු පියාණන් වහන්සේලාගේ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයේ උතුම් වූ මහා සංඝරත්නයේ අප්‍රමාණ ආශිර්වාදේ අපට මහා රැකවරණයක් ආශිර්වාදයක් පිළිසරණක් වේවා උතුම් වූ ජයශ්‍රී මහා බෝ පියාණන් වහන්සේලාගේ අප්‍රමාණ ආශිර්වාදයක් ප්‍රමහා රැකවරණයක් ආශිර්වාදයක් පිළිසරණක් වේවා දසමහා බලයන්කින් ඇති වෙනා වූ කිසිම කරදරයක් දුකක් කරදරයක් ඇති නොවි දැනසිල්ලෙන් සාන්තියෙන් <clears throat> සමාධිගත වෙලා උතුම් වූ නිවන් සාක්ෂාත් කරගැනීමේ සාන්තිය උදා කරගන්න අපට හේතු වාසනා පහළ වේවා කියන නාමයේ අදිෂ්ඨාන සබා ගන්න ඕනේ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 තාස සාදු සාදු සාදු අප්‍රමාණ ගුණයත් ආ බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ අනන්ත ආශිර්වාද ගුණ බල මහිමයන් කැටිවිය සාරාංශ වියත්තා සූවිසි මහා ගුණස්කන්ධයක් ඇද්ද ඒ සූවිසි මහා ගුණස්කන්ධය අනන්ත ආශිර්වාදයක් රැකවරණයක් ආශිර්වාදයක් පිළිසරණක් වේවා සියලු බය තටි ගැනුම් දුක් දුම්නස් ප්‍රමදා ගැනීම දුරු කරමින් සියලු දුර්වික්ෂ බය අමනුෂ්‍ය බය රෝග බය දුරු කරමින් සියලු යහපතින් ජයග්‍රහණයෙන් අභිවෘද්ධියෙන් නිතෝතුන් නිවන් සාක්ෂාත් කරගෙන සූවිසි මහා ගුණස්කන්ධය අනන්ත ආශිර්වාදයක් රැකවරණයක් ආශිර්වාදයක් පිළිසරණක් වේවා කියා සිහි කරගෙන එකින් එක මේ මහා ගුණස්කන්ධය සත්‍යයනා කරමින් ඒ සරණ වාක්‍ය සත්‍යයනා දෙනා ක්‍රමයේ ආශිර්වාදය ගන්න සාන්තෝ සාදුකාර දෙන්න හලෝ ඉතිතිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං සරණං ගච්ඡාමි ස්වාකාතෝ භගවතා ධම්ම සංදිත්තිකෝ අකාලිකෝ ඒහි පාස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති ධම්මං සරණං ගච්ඡාමි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමී පන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුද්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ අත්ථිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සංඝං සරණං ගච්ඡාමි මේ සත්බුද්ධ නමස්කාරේ මාත් සමගම කියන්ට විපාසිස නමතු චක්කුමන්තස්ස සිරීමතෝ සිකේසපි නමතු සබ්බ භූතානුකම්පිනෝ වෙස භූස නමතු නහත කස්ස තපස්සිනෝ නමතු කකුසන්දස මාරතේනා පමද්දිනෝ කොනාගමනස්ස නමතු බ්‍රාහ්මනස්ස වූසීමතෝ කස්ස පස්ස නමතු විපමුත්තස්ස සපදී අංගී රසස්ස නමතු සාක්‍ය පුත්තස්ස සිරීමතෝ යෝ ඉමං ධම්මමදේසීති සබ්බ දුක්ඛාපනෝදනං යේ චාපි නිබ්බුතා ලෝකේ යතා භූතං විපස්සිසුං තේජනා අපිසුනා මහන්තාවිත සාරදා හිතං දේව මනුස්සානං යං නමස්සන්ති ගෝතමං විජ්ජාචරණ සම්පන්නං මහන්තං විත සාරදං අප්‍රමාණ ලෝක සත්ත්වයින්ට සක්වාදී කොටස් සෑම සිල් දිනාටම මේ මහා මිත් සාන්තිය පතුරවන බලාපොරොත්තු වීම මාත් සමග මේ ආකාරයෙන් ඒ උතුම් පිරිසත් ගායනාව කරමු විරූපාක්කේහි මේ මිත්තං මෙතං ඒරාපතේහි මේ සබ්බ්‍යා පුත්තේහි මේ මෙතං මෙත්තං කන්හා ගෝතම කීහිත අපාදකේහි මේ මෙත්තං මෙත්තං දීපාදකේහි මේ චතුප්පදේහි මේ මෙත්තං මෙත්තං බහුපදේහි මේ මාමං අපාදකෝ හිංසි මාමං හිංසි දීපාදකෝ මාමං චතුප්පදෝ හිංසි මාමං හිංසි බහුපදෝ සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කේවලා සබ්බේ භද්දානි පස්සන්තු මා කංචි පාපමාගමා අපමානෝ බුද්ධෝ අපමා කාසත පදි උන්නානාබි කරබුමෝතිකා කතාමේ රක්කා කතාමේ පරිත්තා පටික මන්තු භූතානි සෝහං නමෝ භගවතෝ නමෝ සත් සංනං සම්මා සම්බුද්ධානන්ති ඥානවත්තාන්තෝ මේ කයි මාර්ගයෙන් සමවත්තාන්ති උදාය අනත තෙත ගුණ දෙවන සමිඳුනි ගුණ කාඳයි සිහි කරන්නේ අනත ආසම වූ මහා ගුණ මුනි සජිඳුනේ දැන වඳින්නේ අනත සුගුණ බලති සමිඳුනි දෙතිස් ගුණ රුව මවන්නේ අනත ගුණ දිව මන් මුනිදු වැඩි විලස මනසෙහි දකින්නේ දේශීය සතලොත් සිරි පාගුණ ලකුණු පාලව වැඩේවා අසු අනුගුණ ලකුණු පාලව මුනිදු වැඩි ලෙස පිනේවා දෙතිස් මහා ගුණ පුරිස් ලකුණිනි දෙතිරි බුදු බඳ මැවේවා සියලු ලෝසත වෙතට සිත දුන් සමිඳු වැඩි ලෙස පිනේවා ගුණේ කඳේ නගාගෙන බුදු සමිඳුනි මෙන්න අපාමන සිත දෙව් ගුණ සීකරමින්න මානන වඩනේ දම් රස සීකරමින්නේ සමිඳුනි පුදමි අප පිළිවෙත ගනිමින්න අපාමන සසරේ සිට අපාමන දුක විඳිනා සතවිත මහා අනුකම්පාවෙනි එදිනා සමතින් සත් මහා පාරමීගෙන පිරුණා අත්පත් නිවන හැර කරුණා මග යෙදුනා මා වැනි අයෙකු මගේ වැඩ තනිවම කරලා භව විස හැරියේ හොත් මට නිදාහස කියලා මේලෝ සතතේ පිලිසරණක් කොහි ලැබලා බොහෝ සත අනාතයි භව ගමනක යෙදීලා අනතව මහා කරුණා සිසිලස ගන්නා ලෝ සත විතේත අනුකම්පාවිනි උන්නා දස පෙරුමන් මහා සමතින් සතකින්නා නැගුවා උතුම් බුදු විවරණ ලැබෙමින්නා පාරමී බලේ කඳේ අපමණ ගුණ නැගිනේ ලෞතුරු මහා බුදු නැන දරනට සොඳිනේ නිදහස් එසිරි බඳ නිසි ලකුණෙන් සැදීනේ ගුණ බුදු පියාණනි වඳිනෙමි ගුණ රැගෙන කිරි සිදු හදේ නිසයි බුදු මගේ සිටින්නේ පිරිසිදු ගුණ කඳයි සමිඳුනි වඩන්නේ පිරිසිදු ගුණ දාම මුවේර වූ දෙවන්නේ පිරිසිදු සතටමයි නිවන බවගිනි කඳක් ඇත ආසාවින් වසලා හරිහැඩ රුවේ සුවඳ රස මුතු යයි කියලා ලෝ සත බිලි කටුවක ඇම ලෙස ඉතලා නැති විට ඇමිනියයි දුක් කොකුවල රැඳීලා මේ මහා සයුර සම කර උපමා දුන්නේ මේතන සසර සයුර කි මුනි පිය දුන්නේ එහි සැරී සරණ මසු කැල ලෙස සත යන්නේ මොනවා හොයා යන්නේ වද නැහැ වැටෙන්නේ මරු පස පිරිස බිලි කකු ඇම ලෙස දමත හොඳ සුව කියේ කියා කාමයේ පුබුදවෙත බැඳ ගිල ගන්නේ වටිනාලුවේ යයි දෙවෙත මරු වගේ මුලාවට සතරවටි ඉඳිතේ සසසුවේ තැනේ සුමයි නුඹලට ලොවින් දිනේ හැඟුමන් නැති කරයි වේසුවේ ලෙසින් දිනේ සුවසිත සදේ සදා කුණු දුක් කඳන් දිනේ භවයට ඇද දමයි මහදුක් ගොඩෙන් එන මේ භවයේ ගමනේ කොපාමන දුර මුල වේද බැලුවත් නොම පෙනෙන දුර අප වෙත වේද ලැබූ ලැබූ භවයේ තතු විමසන සමවාද අකුරුද ඉලක්කම් කියනට මදි වේද එක කල්පයක යයි දුර කතරක ගිවලා ආකල සියලුවත් බැව් එකිනෙක ගැනලා දඹදිව් තලේ ගත් වැල් කෙටි කෙටි කරලා සිව් අඟලකට කැපු කොටසක් ගෙන ගැනලා බැලුවොත් එකින් එක පරපුර කියන්නට මුල් කල දිනයේ බලනට විමසමින් සිට දමුවත් දිවස ඇති අය එම ගණන් කොට ඒ සෑම ආවරයි බව මග දුරින් වට අපමණ සසරේ සිට අත් බැවුගෙන ලබෙත අපමණ සසරේ සිට මේ භවයෙහි සරෙත හොඳේ හොයේ හොයා යන්නේ භව ගමනක යෙදීතේ ලැබුවයි අත් බැවක් ලෝසත ලොවේ නිදෙත බොහොමත් දුරේ කලක ගුණ පිරිසක් නැගීති නැන බල නැන ගුණෙන් පෙර බව ගැන කියති පින්පව් මෙසේ යයි ලොව වෙත ගෙන දෙවති ඇසුවොත් සුළු කලක් සත එහි සතු හොයති අපමණ සසරේ සුගාතිය යයි ලැබපු තැනේ මිනිසෙක් දෙවි බඹෙක් වෙනු ඇත බවෙහි තැනේ සැප හොය හොයා හොයමින් යන ගමන කිනේ ලෝ සත වසී වී ඇත සැප කියන තැනේ භවයෙන් භවයේ ලැබුවත් බැවූ ලෙස ඉඳලා හොයමින් ගියේ ගමනේ ලැබුණද සුව කියලා ලැබුණයි රැවටිලා එහි උදාම වේ ඉඳලා සිදුනේ මොකද කාලයේ යන විට ගෙවිලා උපතත් සමග මට ජය මග දෙවි සිතති තනසුම් තනක් ලැබුණයි බඹ කල හිතති වරදක් පවක් නැති පින අප ජය කියති ලැබුණයි මහා ජය යයි උදාමව ඉඳීති හටගත් දෙයක් යම් කල පෙර තිබිලා නැත මම යයි එවන් භවයක් සතේ ලැබෙනු ඇත මම කොපමණේ කාලයක අත් දැව අතර විට ආසා බැඳුනේ විට ඊගෙන සොයනු නැත විඳ විඳ කම් සැපත් තව බව සැපත සොයා දෙවි බඹ මිනිස් කීවත් යති සසරේ සොයා කවුරුද ඉන්නේ සැප විඳිනට ලැබුවා කියා අතරම වෙනසිනවා සැප නැති දිනක හොයා මෙතුවක් කලක් මම මේ සැපගෙන විඳලා තනසුනා දැන් ඇතිය සැප සැප යයි කියලා හිත හිතමින් සිටි බවක් තිබුණද ලොව ලැබිලා සැවටුණා මැරුණා පමණයි සැමදිය හැරලා කොතරම් උසස් දැයි අත් බැවේ සතුයේති මට මහා බලය නැන දන සැම අද තිබේති යමින් මුලා වී භවයක කල ගෙවති නොහිතුව විලස මරණය ළඟටම ඇදෙති උපත රැගෙන එන විටමයි මරණය කරගසමින් සත උපදින්නේ නොදැන එතැන යන ගමන සැපයිගෙන මේ සත මොනවද හොයවන්නේ දීපොලගේ දොර යන්නද වාහන ඔය ඔය මට හරි කියවන්නේ ලැබුණා තැනක් මට අද මගේ පිනේ මේ සුවයිනි මේ ලෙස ඵල දෙන්නේ හිතගෙන ලොව වෙත බැඳි බැඳි හොයමින් මට හරි මට හරි කියවෙනවා මොහොත මොහොත ගෙවි ගෙවි කය ගත සෑම මරණ මොහොත වෙත ලං වෙනවා තුවයි කියන හිතේ හිතුමෝතෙත්නෙම මරණය ළඟටම සත යනවා කොතන කෙබඳු ලෙස එනවද මරණය මෝතක් එය නොම හිතවනවා පාප හිතක් ගෙන මුත් නද මගේ තැන මගේ ගොඩ නම් ලොකු කරගන්නේ සාපක රත් සත ගණන් නොගෙන තව ගොඩ ලොකු තැන ලොකු කියමින්නේ ලොවෙන් කෙනෙක් වෙත පාත් සිතක් ගෙන මොනවද උඩඟුවේ හොයවන්නේ උසස් කෙනෙක් මම පහත් කෙනෙක් ඔබ මට දෙන්නම් බුව කියමින්නේ මගේ තන හරි ලොකු නැතිවද දන්නේ කිය කිය සිටිවිලි ගලපනවා මට අද ලොකු තැන මගේ තතු මෙලේ තිනේ ලොකු වෙයි හිතගෙන උදුමනවා හිතන හිතන එම මොතෙද මේ කය මරණ මොහොත වෙතගෙන යනවා නැහැ නෙවතම වෙත එන මගේ හිතුවේ මරණේ නියත බව නොමතනවා උපනොත් ලෝකෙට මරණයේ අරගෙන නොවේද සියලු සත උපදින්නේ මරණයේ ගින නොම ආයිපදුනේ සත කවදද ලෝවේ කොතැනක වන්නේ නොහිතනු මිස එම ජරා මරණි ගැන කාටද මේ ටික නොලැබෙන්නේ මොනවද මේ කායේ අරගෙන ලෝසත උදම් වෙලා ලොව සරවන්නේ මොන මහා ජාගතෙක් ලොකු තැනකිවත් උපත සමග මරණය එනවා ළඟ ළඟ වනේ මේ මරණය ඉනේ විට මෝර මෝර කය වැහැරිනවා උපන් දිනේ සිට මේ කය බැලුවොත් අසරණ තැන් කොපාමන වෙනවා ලදරු කලක් ඇත අනුනගේ පිහිටෙන් කය යැපෙනට කාලෙහි වෙනවා වයස ගොසින් ටික ටික ලොකු වනේ විට ළමා කාලයි යලි හමු වන්නේ ළමා වයසේයි කිවත් සත අනුනගේ පිලිසරෙනෙනි ඉන්නේ අපේ මෙම ජීවිත එළිය කරන්නට මතු කල රැකියා තැමතින්නේ ලැබිය යුතුයි අද තරගෙට බසිනෙමු දැනුමද ඉගෙනුම පස යන්නේ වෙහෙස වෙවි ඉගෙනුම කර තරගෙනි හොරකාගිනේ ජයේ මට කියති කාලේ ගෙවි මොනේ දේසි කෙරුවත් මරණේ කරා ළඟ ළඟ ඇදෙති එක මොහොතක් මෙම ජය ලැබ ගන්නට හැදුවත් මරණයට නම් ළඟ ඇති මේ වාගේ තැනකට යන බවෙනි තීවෙත හැදුවත් මරණයට නම් ළඟ ඇති මේ වගේ තැනකට යන බව නිතිවෙත එය නොම දැක මොනේ වද හොයති නොම දැක මොනේ වද හොයති ගැටවර වයසට මේ කය ආතුරු සිටියොත් ලෙඩ දුක් නැති ලෙසිනේ තරුණ බවට යන කාලෙට ළඟ වෙන විට සිහි කරවති මෙම ලෙසිනේ අනාගතය මගේ සෑම ජය පතනෙමි කිය කිය පිලිසරණ දෙසෙවුනේ ලැබුණා ලැබුණා මට ජය කෙනෙකුන් දෙති අනිකෙක් දුක් කඳු ලැලිය දුනේ මෙතරම් දුක් විඳ ඉගෙනුම කරලත් නැවත රැකියාවක් ගන්නේ මොවුනට මේ ටික මේ ටික ලැබුණානේ ඇයි මේ දුක් කිනි මට මෙන්න සියක් රැගෙන බැලුවොත් අනුපමනක් කියයි මෙසේ දුක් විතකින්න අනේ අපොයි විඳි සැම වෙහෙසම මට පෝජය නැහැ කියවති ඔන්නේ බොම ටිකක් දෙන නෙක නෙක විලසට කටයුතු කර කපටිද කරලා ලැබුණා ජයක් මට ලොකු රැකියාවක් මෙම හිතයි උදාමව බැඳිලා යන්නේ ගමනේද මට අද මිලිසට මතු ජය ඇත යයි සිහි නගලා කරන කියන හැටි වනසේ මවාගෙන හොයනවා මට මහා ජය කියලා මාරක ගුලාවක් වෙනි මේ කය ඇත්තේ කාටද ලෙඩ දුකක් නැතියයි කියා ඇත්තේ මොන මොන ලෙඩ දුකද මේ කයේ වෙත ගත්තේ නොසිතුවේ විලසෙ උත් පැලෙවිති කයේ තත්තේ නොහිතු ඇවිලස ලෙඩ දුක් වෙත ගොදුරු වෙත මට උන දෙයක් යයි අඳ අඳ හොයනු ඇත හැමදී වෙනත් වෙන ලොව ගැන හිතනු නැත ජය ජය හොය හොයා වාත සුහයේ දෙත සතුරන් වත කරපු ලෙස ලොව තරංගයකි ගතමින් වනසමින් දේ පොළේ ඔයනු දකි ජය මට කිවත් හොර මැර වට කරද ඇති මා දුක ගෙවත් තව මට ජය හිතෙහි ඇති තරුණයි කියන කල මහා තරංගය කරති සිසිරිති දෙයම ගන්නට පොරයට වදීති මට සැනසුම හොයමි සැම පරදා කියති කවුරුද ලැබුවේ ජය කිව් අය කෝකොවැති වතරින් තියක පෙර හිටි සත කුම කෙරුවේ ඔය ටික නේද තරුණ වූ කලතුරු හිතුවේ සියා ආච්චි යන පෙර අය එතුවේ ඒ වගේ කලක් ගෙව්වද නැතිවද හිතුවේ අද ලොව පසත් නැත පස දිරලාද ඇත කරුණය කිව් කයක් ඒ අය වෙතද වෙත කොහෙද කයක් ඒ අය වෙත උරුමේ නැත ඒ පය තබත් තව පය පිදි මරණේ වෙත හිතු පැතු අහක් මාලිග බිඳී පවති මොනවා කළත් පවතින දෙය ලොවේ නැති අවුරුදු දහත් සුවහත් පෙර බලා ඇති මොන දේ කළත් ඉතිරි වූ දෙය ලොවේ නැති ගත හිත තන තන මම මදි කියා ගත මේ සෑම මගේ කිය කිය ලොවේ බදාගත ලැබුව එක කෙනෙක් අද වනතුරු ලොවේ නැත මරණය ළඟ බවක් කිසි කල හිතා නැත විඳ විඳ සුවය මට හරි පසු කල කීවේ එම අය කොහිද බවයෙහි තැන සුම කරුණ වූ කලක් ලැබුණයි සැනසුමේ ඌවේ වතරින් තියක් ගෙව්වද එම ලෙස බාවේ ලොකුකම් සියලු පුරසාරම් ඉවර කොට කල රැකියාද අතහැරලා පසුව සිට සතියල හලා විහෙතුනේ බව කයෙහි වටේ කලේ එළඹිලා ඇති වයසට නැගෙන විට අද හිට වගේ මතකයි තරුණ වූ කාලේ සැප හොය හොයා දිනී විඳ ඇත සැම බාලේ මතුවට බලා හොඳ පැටිත් ගිනි මාලේ ලැබුවා පමණි ගිනි විඳ දුක් මාතාලේ වේදී කරපු සෑම කටයුතු වල නැගීලා කාලයේ ගෙවි ගියේ පුහු පොල් ලෙස බිඳීලා කොයිම එදා ලොකු කම් එකකුත් නොවිලා මේ කය සදා ලෙඩ ගුලියක් වෙයි එකලා සැතපා පැනපු කලකයි ඇති බලන්නේ ඇති දෝරුවක් මේ හැඩයයි කොතැන්නේ මත්නුන හැඩ මානේ බිම හිලා ලමින්නේ වේතෙයි ඇති ලමින් කෝසුවේ කොතැන්නේ අවුරුදු අසූවක් වයසට ඇදුණු තැනි කවුරුද හිටියේ මගේ ලොකු කම්මලේත කිනේ යනට කෙනෙක් නැහැ ලොවේ වෙත ඉතිරි වුණේ මරණිට නේද බොරු කිය කිය ඇදුණ තැනේ උපතෙන් හිමි වූ මරණය නිති ලෙස වෙනවා වැරුම අයිති කර කර එතැනට යනවා මේ බව නොහිතමින් ලෝකෙට පොර කනවා ලැබූ අය ලොව නොමැත ඒ පිළිතුරු දෙනවා ගේ දොර ඉඩ කඩම් වතු පිටි මගේ කියත කාලයේ ගෙවි ගෙවි ගත වයසට ඇදෙත සතියලේ හලා වේදී කාලයේ ගෙවෙත යන්නේ මරණෙට නේ වැරුම නම් නියත දහසක් මහා මාරක පසු කරද ඇති අපේක කොයි මොතේ මුත්සක් අඳුනුම් කම සැදුවේ කොයිම පිරිස එනවද සැනසුම බෙදුවේ කවුරුද මගේ පිරිස යයි සැනසුම සැදුවේ මේ මගේ බිරිය මේ මගේ සැමියයි කියති මේ මගේ මව්පියන් මේ දූ පුතු කියති ගිනි කෙන බැඳුණු ලෙස හද කටියා බලති මොවුනට අවැඩේ නොමේ වේවයි දඟලවති කැඩෙනා තිරුර බිඳෙනා තිරුරක් උරුමේ ලෙඩගින වැහැරි යන තිරුරකෙම උරුමේ වෙනතෙන මේ කායකට සමහිමි කලේ උරුමේ හදනෙත හදනේ වදේ දැවි දැවි මහා කරුමේ තම වෙත තිබෙන බය ගිනි කඳ නිතර එති මගේ මගේ පිරිත යයි රකින්නට පුරද කති වෑරුම ලෙඩ රෝග මරණය තැමට එති බය සැක ගිනි විඳම කාලයේ ගෙවනු ඇති දහසක් මාරක මේ කයේ පැත්තේ එනෙහින්දම බය ගිනි හිත ගත්තේ දරුවා ලොකුයි තරුණයි කයි පැත්තේ තනිව යවනු බැහැ ලොව බයගත්තේ කරුණී විලස මගේ දුව ලොව ඉන්නේ සයක කොහිද මෙම දුක නෙවදන්නේ නැහැනේ ගෙදර රැකියාවට යන්න අනේ අපොයි බයකිනි තැවි ඉන්නේ නොමෙත දරුවා ගෙදරක එම සිටි තැන ආපු ගියද තැන නැහැ තව දැකගෙන කොහෙද ගියේ දුව පුතු මගේ කියමිනේ මවක පියක ලෙස විඳිනවා ගිනිකන මෙලෙස කියන විට දරු පොඩි ලෙස වෙති අනේ අපොයි මව් ප්‍රිය ගිය තන පැති නැහැ නිදකින්නට සමහරු ගිනි කති පවුලේ බැඳෙන ගිනි අපාමන මෙම වෙති එකෙකුට ජයගෙන දී සත පන්නේ අනිකට ලෙඩ ගොඩ නෙවැමිලෙසින්නේ අපට මොකද මෙම මොනේ මෙලෙස වෙතිද තව ගිනි කවි ඉන්නේ කොහිද ලෙඩක් නැති කය කාහට වෙත මාරක ගිනි වල නැති කය කොහි වෙත පයක් ඔසවා තබනට පෙරමිය යත සැලුම් පෙලුම් වට කර වනසලායත නැහනේ ටිකක් මෙම කයි හැටි හිතුවේ කොහිද කෙනෙක් බය නැති ලොව පැතුවේ මෙබඳු ගොඩක් මරු කතරක ගෙතුවේ ගිනිම කැවෙත් කලනම් තව ගෙව්වේ මොනවා කිවත් බය සැක ගිනි කණු ඇත මොනවා කිවත් ලෙඩ දුරු වුණ කය නැත බැලුව තැපක් මට හිමියයි ලොව නැත දෙව්වා කියත් කාලය සහ දෙවි යත පවුලේ එකතු වී සතුටිනි ඉන්නේ මෙහෙම කියා මගුලද තව ගන්නේ දරුණු ලෙඩක් එකෙකුට උපදින්නේ කොහිද මගුල්ලොව සුවයක දුන්නේ සැගෙන අපට හොඳ ජය මග කියවති ගෙයද දොරද මාලිග වගේ කියවෙති පොරුද හතුරු බිය දැන් ගමේ වට ඇති ගිනිද කමින් තමගෙය දොර රැක ඇති බලුද බලල් කන හිල් සත එමතන හඬන විටද ගිනිගෙන හද කටියන කොහිද විපත යයි ලොව වෙත විමසන බය කී සතට සැනසුම කිව් හැමතැන යකුද රකුත් ප්‍රේතව තව ඇදි එත එක කුලෙඩක් නැති ලෙස හිත එම අත සැනෙනි එපිත් තෙකුලෙසගෙන දඟලත මොහොතේ ගිනිත්ගෙන දුක විඳ වැහැරිත මේ බඳු ලෝවක මහා පොදු විත විඳිති පවක බැඳුන සත පව් කඳ ගෙවති අපට රැකින මග අවහිර කරති කරමු විනය ඔහු ඇති පොඩිම දෙයක සුළු දෙය හිත රඳවට කහට හිතෙන් අපාමන ගිනි සතසත මෙබඳු ලොවක දූතිත සත ලොව යත මෙබඳු තැනක මොන තැන සුම ඇති වෙත කොරද හතුරු බය පසුපස එන්නේ වසද විසද කවමිනි වනසන්නේ එබඳු ලොවක ගිනි දැක දැක කන්නේ ඇයිද තවත් ලොව හොඳ හොයවන්නේ පැදුවගේ ඇද දොර අනුලට හිමි වෙත ගසති බනිති අහලක නැත අරවත දැවේති තැවේති මට හිමි නැත කියවත ගැතේති වැනති යති වස මුත් පෙවිගත ගිනිම විඳපු කලමේ ගෙවවන්නේ කොහිද හොඳින් දිවි සත ගෙවා ඉන්නේ ඇනුම් බැනුම් එකිනෙක කරමින්නේ දැවුම් තැවුම් මැද දවස ගෙවන්නේ හොඳක් හොයාගෙන සත සරවනවා සාමේ හොයාගෙන දුක විඳවනවා ලාහි දැමුගෙන් බිලෙස කුම වෙනවා සතුට සතුටගෙන පැන පැන යනවා සතුටු සිතයි මට අද පවතින්නේ කියපු කෙනා පසු දින කොහි ඉන්නේ නැතෙන නැතෙන හතනට පැටලෙන්නේ ගෙවෙන දිවිය හිර කුටියේද වන්නේ අගද පසඟ සැම හැඩ ලෙස තිබී ඇත කැපුවා කෙටුවා එම ලෙඩ ගොඩ කර ඇත හොඳට සිත පුසිතිවිලි වතුරෙහි යත කොරෙකු කනේ කුලෙත රෝහලි ඇඳි ඇත මේ බඳු ජඩ උලොවකට එම ඇදිලා කරංග කරලා මොනවද කය සදලා මෙහෙම ගැහැට විඳ විඳ කල ගෙවලා වැරි මෙරිලා යති හොඳ බව කියලා බොහොම කුසල් කරමිනිසෙක් කීවට ලැබුණේ කයට දුක් විඳ භවයෙහි සිට හොඳය කියපු තැන මේ ගිනි වට කොට භවේක දේවයි අපාමන දුක මතු කොට කවුද අපට ලොව හතුරුව ඉන්නේ හොයමු බලමු රැකවරණද දුන්නේ කොහිද වැඩියේ සතුරන් ලොව ඉන්නේ ඇතද කනද දිවනාසයද මෙකය බැඳුණු හිත යයි මෙම සය වෙත අපට දෙතට ඉපදුන අය කොහි වෙත ඇසට ආධාර කර මගේ මගේ කියවත මමය මගේය හිත බැඳ ඇස නලවත උපතේ පටන් ඇස රැක රැක හදති होंदट होंदट रास करे हित करती सोद सोद ऐसे वाट हट ये मैं करे पू ऐसे मुन वाद देवेती हाथ पोले वे මැද හැකමගෙන කාලය ගෙවමින ඇතට දේවා හැක වරණද කරගෙන හැදුවේ හොඳට පෝසන කර එලෙසින හිතවත් දෙපොළ මා ළඟ මේ සිටින්නේ දැසට වැඩ ගියේ කවුරුද මට කියන්නේ හොඳ ලෙස හැදූ දැස මොනවද දෙවන්නේ කබ සහ කඳුළු උදයට පුරවවන්නේ දවසක් නොනිදා කල් ගෙවුවොත් ඇස කියත අඹරන විලස කර උන කබ පතු දෙවත කෙවි කෙවි මිරිකමින් නිදි මගගෙන දෙවත හැදු අද ඇසක් හොඳ දෙන ලෙස ලොව කොවෙත දින දින බල බලා රෝගෙන් පෙළෙනු නැති සැකවරණය දෙවා අපමණ සුවයේ පැති ඔය හොය නලවමින් හැඩරුව තියන ගති ගෙන දුන් මෙත දෙන වද මොන සුවයේ පැති ලෙඩ ලෙඩ කිය කියා කැක් කුමක් ඉලස දෙත දැවිලිද තැවිලි අඳ බව වෙත රැගෙන යත වැරෙන කලදී සැම පෙනු මන් නොදෙනු ඇත කලගුණ දැකද ඉන්නේ ඇත සිටිය යුත පිටතින් හතුරු ගැන හොය හොය කල යවත තම ළඟ හතුරු නම් මහමිතුරුය කියත සද සද සුපිරි සිදු කෙරුවට කුම දෙවත ලෙඩ ලෙඩ දුකද වේදනා ගතිගෙන පුරත මෙම ඇත මෙලෙස හොඳ යයි තව හිත බඳිති මම ඇති නිසා නුඹ හැඩලක්ෂණ ගනිති මේ අදහස දෙවන ලෙස ඇස් දෙක තිබෙති ඔව් ඔව් අනුමතයි තව ඇසගෙන හොයති වැඩ ගන්නෙතම නොම වෙයි ඇස මම ඉන්නේ සම පෝෂණය ඔබ දෙපොළට මම දෙන්නේ නලවා හොඳ සුවැති හැඩරුව කියමින්නේ මොනවා ලැබුවාද ඇත කිනි මෙලෙසින්නේ හරි හැඩ හොය හොයා ලක්සන රුව ගත්තා මේ ලෙස කිය කියා කාලය ගෙවා ඇත්තා කෝ ඒ ගත ලක්ෂණ මොන මොන පැත්තා ඇති දෝ අපට හැට දෙන ලෙස තව තත්තා අසුවක් වසර දුක් විඳ ගිනි කඳ läගලා ගෙව්වත් වයස මම බේරුණා ලොව කියලා දුන්නද සෙතක් මගේ මේ ඇස් දෙක කියලා අඳුරුයි නේද සුදු කර එම දුක දෙවලා තෝ අර පෙනුම දුන්නද මගේ ඇස කීවේ මගේ අයි කිවත් මොනවද ඇස හොඳ පෑවි මිරිඟුව පසු පතෙහි ලෙස ලක්සන ඌවේ ගනු ගනු කියන මෙන් රවටා කල ඌවේ වතරින් නසුවක් ඇත වෙත හිත ගන්නේ මම හැඩ දෙවමි යයි බොරු කර කර උන්නේ මේ ඇස දෙවූ දේ දැන් ලොවේ හොයවන්නේ කෝදුන් ලක්ෂණක් කොතැනද හිතවන්නේ මේ කල බැරි වුණොත් පසු යම් කල මෙන්න මායලි සකත පන් යන හිත තබමින්න වයසින් නසු අනුගණනක් ගිය තැන්න ඇහැ අහවරයි යලි යලි හිත දෙවමින්න උපතේ පතන් කන් දෙක මගේ යාලු කියා හොඳ හඬ දෙව දෙවා සනසයි ලොවේහි නියා හද හද ලෙඩ රෝග දුරු කර රකිමි කියා ලොකු යාළුවෝ දෙන්නෙක් ඇත අපගේ කියා මේ කන් දෙකට මීරි වූ හඬ නද කවත අරගෙන බලා යලි යලි ගැන හොයත ලැබූ අඬ කොහිද කන් දෙක ඇතුලෙහි නොවේත සමහඬ ආවරයි කන් ඉල් නම් තිබේත